ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවෙන් තුනුරුවන් කෙරෙහි හිතේ පැහැදීම ඇති කරගෙන මේ සද්ධර්මයේ අවබෝධය මේ දුක්ඛහගත සසරින් අදාදම මිදීම සඳහා හේතුපනිස්ත්‍රිය වේවා කියන කලන සිත් ඇතුව අහන්නට ඕනේ. ඒ විදිහට සකසා බණ ඇහුවොත් බොහෝම වටිනා ධර්මලාභයක් ලබා ගන්නට පුළුවන්. පින්වතුනි අද දේශනාව සඳහාත් අපි යොදාගත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකාය 6 වෙනි නිපාතේ ဒုတိ ය පඤ්ඤාසකේ මජ්ජ කියන සූත්‍රය ඇසුරින් දහම් කාරණාවක් අපි කලිනුත් මතක් කළා භාග්‍යතුන් වහන්සේ බරණැස ඉසිපතනාරාමේ මිගදායේ වැඩ ඉන්න කාලේ ස්වාමින් වහන්සේලා අතර ඇතිවෙච්ච ධර්ම සාකච්ඡාවක් මුල් කාරණාව කරගෙන පසුබිම් කරගෙන දහම් කාරණා රාශියක් ගොනු වෙච්ච සූත්‍රයක් විශේෂයෙන්ම මාර්ගය සම්බන්ධ දහම් කාරණා රාශියක් ගොනු වෙච්ච සූත්‍රයක් මේ මජ්ජි සූත්‍රය. වර්තමානයක වුණත් අපේ ජීවිතවලට හරීම වටිනවා නිවන් මඟ කියන්නේ මොකක්ද? නිවන් මාර්ගයේ ලක්ෂණය මොකක්ද? ඒ නිවන් මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඇයි? ඒ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ කොහොමද කියන මේ කාරණා ටිකට උත්තර රාශියක් ලැබෙන සූත්‍රයක් මේ. මේ සූත්‍රයේ තියෙන කාරණා අපි හොඳින් දන්නවා නම් හොඳින් දැනගත්තොත් අපිට බොහෝම පහසුයි මේ දුක් සහගත සසර නිමා කරන ඒ උතුම් මාර්ගය කියන්නේ මෙන්න මේකයි කියලා හඳුනගෙන ඒක ජීවිතයට අපේ ලං කරගන්නට මම මුලින් මතක් කළා වගේ ඒ ධහම පිළිබඳ විස්තරය ඒ මාර්ගයේ මාර්ග ලක්ෂණ පිළිබඳව අපේ දැනුම අඩු වුණොත් අපි හරි අසරණ වෙයි. කවුරු හරි කෙනෙක් මේ මාර්ගෙන් ඔබ නිවේයි. මේ මාර්ගෙන් ඔබට දුකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්වුව දුන්නොත් ඒක අපිට ගන්නට වෙනවා. ඒක එහෙම නෙවෙයි කියන්ටවත් අපිට හයියක් නැහැ. ඒක වැරදි කියලා කියන්ටවත් අපිට හැකියාවක් නැහැ. ඒක හරිද වැරදිද කියලා තේරුම් කරගන්න අපි ගාව මිම්මක් නැහැ. වැරදි වුණත් හරි වුණත් ලෝකෙ කවුරු හරි කියන හැම දෙයක්ම අපිට ගන්නට වෙනවා. එහෙම නැති වුණොත් කීප තැනකින් මාර්ගය කියලා අදහස් කීපයක් ඇති වුණොත් තවත් අසරණ වෙයි අපි. අනේ ඇත්තටම නිවැරදි එක මොකද්ද මේකේ? කියන කාරණා විනිශ්චය කරගන්න බැරුව. නමුත් මේ මජ්ජ සූත්‍රයේ වගේ සූත්‍ර ආශ්‍රිතව තියෙන විශේෂයෙන් මාර්ගය සම්බන්ධව තියෙන දහම් ගැන අපිට වැඩි අවබෝධයක් තිබුණොත් ඒ දහම් කරුණු ගැන අපිට වැටහීමක් තිබුණොත් කිසිම අපහසුවකින් තොරව බොහෝම පහසුවෙන් අපිට පුළුවන් වෙයි නිවැරදි මාවත මොකක්ද කියන එක තේරුම් කරගන්න. මගේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදී ලෝකයා සූපත් කළ ධර්මයේ ලක්ෂණ මෙන්න මේකයි නේද කියලා අපි දැනගෙන හිටියොත් ඒ ගැන දැනුම අපිට තිබුණොත් ඕනම තැනකින් ධර්මයක් ශ්‍රවණය කරන්න අපි බය වෙන්න ඕනේ නැහැ. ඕනම තැනක ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වීමටත් බය වෙන්න ඕනේ ගත යුත්ත ගන්නට අතහැරිය යුත්ත අතහරින්නට අපි දන්නවා. නිවැරදි ධහම මොකද්ද? නිවැරදි නොවන්නේ මොකද්ද කියලා තීරණය ගන්නත් අපි දන්නවා. ඒ නිසා මේ සූත්‍රයේ අධ්‍යයනය කිරීම ඒ සූත්‍රගත අර්ථය තේරුම් ගන්න උත්සාහවත් වීම ඒ කරුණු ගැන මන අවබෝධයක් ඇති කර ගැනීම ඒකාන්තයෙන් අපි හැමදෙනාගේම යහපත පිණිස පවතිනවා. ඒ නිසා බොහෝම වමනාවෙන්ම මේ සූත්‍රය අධ්‍යයනය කරන්ට මේ දේශනා ශ්‍රවණය කරන්ට ඒව විමසීමට ලක් කරන්ට ඒ ගැන තවදුරටත් නුවණින් හිතන්ට තර්ක විතර්ක කරලා බලන්ට අසද්ධාවෙන් නෙමෙයි සද්ධාවෙන් නිවැරදි දේ තේරුම් කරගන්න. එහෙම තේරුම් කරගෙන හරි දේ ජීවිතයට ලං කරගන්න. ඒ සඳහායි මේ දේශනාව මේ විදිහට කොටස් වශයක වශයෙන් බෙදලා දේශනා කරන්නට හේතු ඉතින් එදා ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡාවේදී ස්පර්ශය ගැන ස්වාමීන් වහන්සේලා සඳහන් කළාම ඊගාව ස්වාමීන් වහන්සේ අතීත අනාගත අන්තයන් ගැන මතක් කළා ඊගාව ස්වාමීන් වහන්සේ සැප දුක් වේදනාවන් අන්තයක් හැටියට මතක් කළා ඊගාව ස්වාමීන් වහන්සේ ආධ්‍යාත්මික රූපියත් නාමියත් කියන අන්ත මතක් කළා අතීත අනාගත අන්ත මතක් කළා මෙන්න මේ විදිහට මතක් කළාම එතන හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කරනවා එදා පරායන වග්ගයේ මෙත්තේය ප්‍රශ්නයේදී මෙත්තේය මානව කහු ප්‍රශ්නයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළානම් සෝ උබන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලපති තම් භූමි මහා පුරුෂෝති සෝද සිබ්බනි මච්චගා කියලා දේශනා කළේ ගාතේ අර්ථය මට මෙන්න මෙහෙමයි තේරෙන්නේ අච්චකෝ ආවුසෝ අජ්ජත්තිකානි ආයතනානි ඒකවන්තෝ. එවැත්නි මේ ආධ්‍යාත්මික ආයතනයේ එක්කන්තයක් කියලා මට තේරෙනවා. බාහිරානි ආයතනානි ဒ ුතියවන්තෝ. බාහිර ආයතන 6 බාහිර ආයතනයන් දෙවෙනි අන්තයයි කියලා තේරෙනවා. විඥානම් මජ්ජේ. ඒ ආධ්‍යාත්මික ආයතන එකකටවත් හසු නොවන විදිහට හිත පැවැත්වුවොත් බාහිර ආයතනත් එකකටවත් හසු නොවන විදිහට මනස පවත්ත ගන්න පුළුවන් වුණොත් අන්න විඥානයේ මැදයි. සිත කිසිවකත් ඇලිලා නැති, අහු වෙලා නැති මධ්‍යම පවතින චිත්තයක් තියෙනවා, හිතක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අන්න ඒ මට්ටමට ජීවත් වුණොත්, ඒ විදිහට මැද ජීවත් වුණොත් මෙන්න මේ තණ්හාව අයින් කරන්න පුළුවන්. මේ සිබ්බණිය කියලා කිව්වේ තණ්හාවට. සසර නැවත නැවත ගොතන නිසා සසර නැවත නැවත පමුණුන කම නිසා තණ්හාවට සිබ්බණිය කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සිබ්බණිය ඉක්මවන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ආයතන අන්ත දෙක අනුව යන්නේ නැතුව මධ්‍යම වූ සිතක් පිහිටුවා ගත්තොත් ඒ විදිහට ඉන්න කෙනා මහා පුරුෂයා කියලා කියනවා. කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. මෙතනදී <clears throat> අපි මේ ධර්මතාවය ටිකක් නුවණින් සම්මර්ෂණය කරලා කරුණු ටිකක් මෙනෙහි කරලා බලමු. ච අජ්ජත්තිකානි ආයතනානි ඒකෝවන්තෝ. තුරු බාහිරානි ආයතනානි ද්විතීයවන්තෝ. විඥානම් මජ්ජ. ආධ්‍යාත්මික ආයතන 6 එක් අන්තයක් මොනෝදේ බා ආධ්‍යාත්මික ආයතන 6 කොහොමද ඒ අන්තය අනුව යන්නේ? බාහිර ආයතන 6 එක් අන්තයක් කොහොමද අන්තය අනුව වැටුණ වෙන්නේ? විඥානම් මැජේ මේ අන්ත එකකටවත් හසු නොවුණු කිසිවක් අල්ලා නොගත් මධ්‍යම ප්‍රතිපදාවෙන් වාසය කරන චිත්තය නැත්තම් හිත විතරක් කිසිවක් හසු කර නොගෙන මධ්‍යමව පවතිනවා කියලා කිව්වේ මොකක්ද කියලා බලමු. එතකොට ච අජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා චක්කායතනය සෝතායතනය ඝානායතනය ජීවායතනය කායායතනය මනායතනය මෙන්න මේ ආධ්‍යාත්මික ආයතන 6ට කියනවා චාජ්ජත්තිකානි ආයතනානි ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන හයක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන 6 එතකොට මෙන්න මේ ආයතන 6 ආධ්‍යාත්මික හයටයි බාහිර ආයතන හයටයි කියනවා ආයතන 12 කියලා. මෙන්න මේ ආයතන 12න් එකක් හෝ අහුවෙලා තියෙනවා නම් ඒ හිත මධ්‍යම නෙමෙයි. ඒ හිත කිසිවක් උපාදාන කර නොගෙන සිටින සිතක් එහෙම නෙවෙයි. අල්ලගෙන ඉන්න උපාදාන කරගෙන ඉන්නේ. ආයතනයන් ආධ්‍යාත්මික ආයතනය අනුව පිළිටනවා නම් ආධ්‍යාත්මික ආයතනය අල්ලගෙන ඉන්න උපාදාන කරගෙන ඉන්නේ. බාහිර ආයතනයන් අහු වෙලා තියෙනවා නම් බාහිර ආයතන අල්ලගෙන තියෙන උපාදාන කරගෙන ඉන්නේ. කොහොමද අපි බලමු ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන අල්ලගත්ත වෙන්නේ අන්තයක් වෙන්නේ කොහොමද කියලා බලමු. මේ හැම තැනකින්ම නිර්මාණය වෙන්නේ එකම එක අර්ථයක් පින්වතුනි. ඒකයි මාර්ගයේ ගොඩක් නැහැ. කුමන තැනකින් කවුරු කතා කළත් එකම තැනට එන්න වෙනවා. ඇහෙන් රූපයක් බලන වෙලාවේදී පින්වතුනි ඇහැට ඇහැ පේන්නේ උපමාවක් කිව්වොත් අපි පොළොවේ හිටගෙන වටපිට බලන්න පුළුවන්. මේ ඇහැට පුළුවන් අපිට පුළුවන් පොළවේ තියෙන හැම දෙයක්ම බලන්න. අපිට පේනවා. ඒත් අපි හිටගෙන ඉන්න තැන පේන්නේ හිටගෙන ඉන්න තැන ඊට වැය වෙලා නිසා. ඒ වගේ ඇහැ උපකාරී කරගෙන ඇහි පිටලා තියෙන හිතට පුළුවන් ඇහැ උපකාරයෙන් හැම රූපයක්ම වටපිටාව බලන්න. නමුත් ඇහැ කියන එක ඊට වැය වෙලා නිසා ඇහැට ඇහැ පේන්නේ එතකොට ඇහෙන් අපිට පුළුවන් රූපයක් බලන්න විතරයි. ඇහෙන් යම් රූපයක් බලනකොට ඒ රූපයේ සැප වුණත් දුක් වුණත් උපේක්ෂා සහගත වුණත් ඒ රූපයේ අණුව යෙදිලා නම් රූපයේ අණුව අපේ හිත යොමු වෙලා නම් වැය වෙලා නම් රූපය දකින මනසකින් ඉන්නවනම් ඔන්න බාහිර ආයතනයන්ගේ එක ආයතනයක් අල්ලගෙන ඉන්නේ අපි රූපේ. කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙන සද්දේ ආරම්භය අපි හිතෙන් අල්ලගෙන නම් ඉන්නේ ඒ සද්දයට නැඹුරු වෙලා නම් ඉන්නේ සද්දයක් අහමින් නම් ඉන්නේ සද්දේ නොඉක්මවා පවතින මට්ටම දකින්ද බාහිර ආයතනයන්ගේ සද්ද ආයතනය හසු වෙලා බාහිර ආයතන වලයි ඉන්නේ දැන් ගන්ධ සුවඳ දකිද්දි දැනගනිද්දි ඒ ගන්ධේ නොඉක්මවා පවතින මනස පරිහරණය කරනකොට අපි ඉන්නේ දැන් බාහිර ආයතනේ. බාහිර ආයතනේ එකක ඉන්නවා කියන්නේ බාහිර ආයතන ඔක්කොම ටික දැන් එක ගොඩකට දාලා තියෙන්නේ. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ඔක්කොම එකට එකතු කරලා කැටි කරලා බාහිර ආයතනය කියලා එක ආයතනයක් හදලා දැන් තියෙන්නේ. එතකොට මේ එකෙන් එකක එකක ඉන්නවා කියන්නේ ඒ බාහිර ආයතන අන්ත තමයි ඉන්නේ. එතකොට හොඳට බලන්න ඕනේ රූප වේවා, සද්ද වේවා, ගන්ධ වේවා හොඳට වේවා නරකට වේවා. ඒ පේන රූපේ අනිත්‍ය බලමින් වේවා. රූපේ දුකයි කියන කමින් හිතමින් වේවා. රූපයේ සත්‍ය පුද්ගලෙක් නෙමෙයි කියන කමින් වේවා. හිතියත් ඉන්නේ රූපය අල්ලගෙන රූපය අන්තේ ඉන්නේ. රූපේ උඩ හිටගෙන නැත්තම් රූපය අන්තේ ඉඳගෙන මෙහෙම හිතනවා. රූපයෙන් මිදිලා හැම නෙමෙයි. ඒ සද්දෙන් මිදිලා හැම නෙමෙයි. සද්දයක් ඇහෙනවා කියන රූපයක් රූපයක් පෙනෙනවා කියන සද්දයක් ඇහෙනවා කියන සීමාවෙන් මිදිච්ච මනසක් නෙමෙයි අපිට තියෙන්නේ. ඒකයි මේක තියෙන ලක්ෂණය. හිතින් යම්කිසි ධර්මාරම්මණයක් දැනගන්නකොට ඒ ධර්මාරම්මණය නොඉක්මවා පවතින මනස. පවතිනෝ නම් ඔන්න බාහිර ආයතන ටිකේ ඉන්නවා. බාහිර ආයතනේ ඉන්නවා වෙනවා. හොඳට හඳුනා ගන්න ඕනේ ලෝකේ බොහෝ දෙනෙක් අරමුණු පරිහරණය කරද්දී මොකද ලෝකෙට මේ අන්ත අතහැරිලා තියනවා කියන එක වෙන්න බෑ ලෝකෙ තුල අන්ත අතහැරුණොත් ලෝකේ කියන කාරණාවක් විද්‍යමාන නැහැ. එහෙනම් ලෝකෝත්තර වෙනවා. එතකොට ඔන්න ලෝකෙ තුල තියෙන්නේ මේ බාහිර ආයතන හයේ ජීවත් වෙනවා. ඊට පස්සේ තියෙනවා ආධ්‍යාත්මික ආයතන හයක් ඇහැ කන දිව ශරීරය මනස. දැන් මේ ආයතන හය අපිට තියෙනවා කියන්න තියෙන ලක්ෂණ මොකද්ද? මේ ආයතන හයෙන් අපි මිදෙන්නේ කොහොමද? එහෙනම් මේ ආයතන හයේදී මේ අන්තයක් ඇහැකන දිවනාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන 6 අනුව ගිය අන්තක ඉන්නවා කියලා අපි දැනගන්නේ කොහොමද? අපිට තියෙන ලක්ෂණය මොකක්ද? ඒකට තියෙන ලක්ෂණය තමයි කෙටියෙන් අපිට දැනගන්න පුළුවන් නම් මේ ඇහැ ගැන ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම පවතින ඇහැක් තියනවා කියන මට්ටම දැනෙනවා නම් Tamanට Taman ආධ්‍යාත්මික අන්තිම මිදිලා නැහැ කියලා තේරුම් කරගන්න. ඇහැ ඇතුවයි ඉන්නේ අපි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඇහැ කියන එක අනිදර්ශනයි දකින්න බෑ ආධ්‍යාත්මිකයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක්. ඇහැ කියන එක තියෙන එකක් එහෙම නෙමෙයි. රූපයක් දකින්ට හේතු වෙන හේතු ටික ගැටෙන වෙලාවටයි ඇහැ කියන එක උපදින්නේ. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති ඒ රූපයේ දකින්න තියෙන හේතු ටික නිරුද්ධ වෙනකොට ඇහැ කියන එක ඉතුරු නැතුවම නැති වෙන ධර්මයක් කියලා දේශනා කළා. එහෙම වුණාම ඇහැ කෙනෙක්ගේ නෙමෙයි ඇහැ හේතු ප්‍රත්‍ය හේතු නිසා හටගෙන හේතු නැතිව නැති වෙනවා. නමුත් ඇහැ ගැන කෙනෙකුට ඉබඳු මට්ටමක් නැතුව ඇහැ කියන එක ඇති බවට තියනවා නම් ඇහැ කියන එක ඇති බවට තේරෙනවා නම් ඒකේ ලක්ෂණය තමයි ඉඳගෙන හිටියත් Tamange ඇස් දෙක Tamanට තියනවා වගේ තේරෙන්නේ. ඇවිද්දත් හිටගත්තත් නිදාගත්තත් හතර ඉරියව්වම පැවැත්වුවත් කුමන වැඩ කටයුත්තක් කළත් මේ හැම වෙලාවකම ඇහැ ඇති බවට Tamanට තේරෙනවා නම් තේරෙන මට්ටමක් නම් තියෙන දකින්ද ආධ්‍යාත්මික ආයතනෙ මිදිලා නෙමෙයි ඉන්නේ ඊට පස්සේ කන කියන එක ඉඳගෙන ඉන්න හිටගෙන ඉන්න නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේම පරිහරණය කරන කනක් Tamanට ඇති බවට තේරෙනවා නම් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින ඉන්න හතර ඉරියව්වම පවත්වන නාසයක් Tamanට ඇති බව තේරෙයි නම් ඉඳගෙන හිටගෙන නිදාගෙන හතර ඉරියව් පවත්වන වැඩ කටයුතු කරන දිවක් Tamanට ඇති බව තේරෙයි නම් හතර ඉරියව්වම පවත්වන හැම කටයුත්තක්ම කරන කයක් ඇති බව Tamanට තේරෙයි නම් හතර ඉරියව්වම පවත්වන හැම කටයුත්තක්ම කරන හැම දෙයක්ම හිතන්න කියන්න කරන්න පුළුවන් හැම දෙයක්ම දැනගන්න එක හිතක් Tamanට ඇති බව තේරෙයි නම් මෙන්න මේ තේරෙන මට්ටමට කියනවා ආධ්‍යාත්මික ආයතනේ ඉන්නවා කියලා. ආධ්‍යාත්මික ආයතනේ හිත පිහිටලා තියෙනවා ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ආයතනයන් කියන අන්තේ හිත පිහිටලා තියෙනවා. ඒ අන්තෙන් අතහැරිලා නැහැ. අන්තිකයි ඉන්නේ කියන ලක්ෂණය දැනගන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමයට. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන හයම සහිත තමන්ව දකින්න පුළුවන්. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හැම ඉරියව්වක්ම වැඩ කටයුත්තක්ම කරන කරද්දි තියෙන ඇති බවට පවතින ගතිය තමන්ට තේරෙනවා නම් හොඳට දකින්ද තාම මධ්‍යම ප්‍රතිපදාව එහෙම නෙමෙයි. එක මොහොතකට හරි කෙනෙකුට පුළුවන් නම් ආධ්‍යාත්මික ආයතන ඔක්කොම අතහැරලා බාහිර ආයතන ඔක්කොම අහු නොවන විදිහකට හිත මොහොතකට හරි පවත්වන්න පුළුවන් නම් එයා ආර්ය ශ්‍රැංග මාර්ගයේ ටික ටික හික්මෙනවා. නමුත් එහෙම ඉන්නවත් දන්නේවත් නැත්තම් ඉන්නව නෙමෙයි ඉන්නේ මෙහෙමයි කියලා දන්නේත් නැහැ. තාම ඉන්න බැරි වුණාට දැනගන්න පුළුවන්. මාර්ගය තාම නොදැක්කට මාර්ගය දැනගන්න පුළුවන් කෙනෙකුට. දැනගත් එකට අනුව හික්මනකොට තමයි දකින මට්ටමට එන්නේ. නමුත් තාම එහෙම ඉන්න හැටි දන්නේවත් නැත්තම් තාම එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නව හැම නෙමෙයි. තාම එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්නව හැම නෙමෙයි. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන ටික බාහිර ආයතන ටික අන්ත වෙන්නේ අපිට අන්න අර ලක්ෂණ දෙකෙන් කියලා දැනගන්න ඕනේ මුලින්ම. මේවා තව විස්තර තියෙනවා අපි ටිකක් කතා කරලා බලමු. බාහිර ආයතන වල හිටියා කියන්න තියෙන මූලික ලක්ෂණ ටික මොකක්ද? ඇහැ පරිහරණය කරද්දී රූපය අනුවයි මනස පවතින්නේ. කන පරිහරණය කරද්දී ශබ්දය අනුවයි මනස පවතින්නේ. ඒ වගේම නාසය පරිහරණයේදී ගන්ධය අනුව, දිව පරිහරණයේදී රසය අනුව, කය පරිහරණයේදී පොට්ටබ්බය අනුව සිතුවිලි සිහි කරනකොට ධර්මාරම්මණය අනුව පවතිනවා නම් බාහිර ආයතනෙ ඉන්නවා. ඊට අමතරව ඇහැකන දිවනාසය ශරීරය හිත කියන මේ ආධ්‍යාත්මික ආයතන ටික ඔක්කොම ඇති බවට හතර ඉරියව්වම පවත්වන්න පුළුවන් මේවා එක්ක මේ ආයතන ටික හතර ඉරියව් පවත්තද්දිම තියනවා කියලා ඇති වෙන ගතියෙන් දැනගන්න ආධ්‍යාත්මික ආයතන ටික අතහැරිලා නැහැ අන්තයක් වෙලා කියලා. ඔන්න දැන් අපිට ආධ්‍යාත්මික ආයතන කියන අන්තයත් බාහිර ආයතනය කියන අන්තයත් තේරෙනවා. ඒ අන්තවල අපි හිතියා කියන්නේ කොහොමද කියලා තේරෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන ධර්මතා දෙකේදී අපිට එකක්වත් හසු නොවුනොත් තමයි අන්ත දෙක අතහැරුණා වෙන්නේ. එහෙම හිටියොත් තමයි මැද වෙන්නේ. එහෙම මැද හිටියොත් තමයි තණ්හාව නැති වෙන්නේ. එහෙම තණ්හාව නැති වුණොත් තමයි මහා පුරුෂයා කියලා කියන්නේ කියන පරයයක් තියෙනවා. මහා පුරුෂයා කියලා කියනවා රහතන් වහන්සේලාට. එතකොට මහා පුරුෂයෙක් වෙන්නේ සිබ්බනිය නැත්තම් තෘෂ්ණාව ඉක්මවපු කෙනා. සිබ්බනිය නැත්තම් තෘෂ්ණාව ඉක්මවන්න පුළුවන් වෙන්නේ අන්ත්‍යක් ඇසුරු නොකර මැද ඉන්න කෙනාටයි. එහෙනම් අන්තයක් ඇසුරු නොවි මැද ඉන්නේ කොහොමද අපි? මෙන්න මේ කාරණාව ටිකක් බලන්න ඕනේ. එතනදී ඉස්සෙල්ලා දේශනාවල කියපු පරයයන් තේරුම් කරගන්න ඕනේ බාහිර ආයතනින් අතහැරෙන හැටි. ඒක මම මතක් කළා ඇහැ පරිහරණය කරනකොට රූපය හසු නොවන විදිහට රූපයේ ඉක්මවා පවතින විදිහට පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියලා ඥාන දර්ශනය අරගෙන ගිහිල්ලා ලෝකයා බලන අරමුණේම ලෝකයාගේ මට්ටමේ මිදිලා ඥාන දර්ශනයක් ඇතුව ඉන්නවා එතකොට එයා බාහිර ආයතනේ නැහැ. ඒ කියන්නේ රූපය දකින්නකොට රූපෙ මිදිලා බාහිර ආයතනේ නැහැ. සද්දයක් අහනකොට ලෝකයා අහන අරමුණේම ඉස්සලත් මම මතක් කළා ලෝකයා සද්දයක් අහන අරමුණේ මිදිලා පවතිනවා කියන එක ඇස්කන් නාසය වහගෙන පැත්තකට වෙලා ඉන්නවා කියන සිද්ධියකින් එහෙම කියනවා නෙමෙයි මේ. ඒකේ තරම් අමාරු දෙයක් නෙමෙයි. නමුත් ලෝකය පරිහරණය කරන අරමුණේම ලෝකයා පරිහරණය කරන මට්ටමින් මිදිලා ඉන්න දර්ශනයක් ගැනයි මේ කියන්නේ. ඒ සද්දේම අහනවා ලෝකයාගේ මට්ටමින් මිදිලා. ඒ විදිහට ඉස්සෙල්ල මතක් කළ විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හම්බ වෙන වෙලාවේදී ඊට අනුව මනස පවත්තන් නැතුව ඥාන දර්ශනයකින් පවතින දේම හම්බ වෙනවා හම්බ දේම වෙන දේම පවතිනවා කියලා ලෝකයා දකින්න සිද්ධියෙන් වෙනස් වෙලා පවතින දේ අනිකක් හම්බ වෙන දේ අනිකක් හම්බ වෙන දේ පවතින දේ නෙමෙයි කියලා ඥාන දර්ශනය අරගෙන යන්න ඕනේ මම මේ දැන් මාර්ගයේ තියෙන ලක්ෂණ ගැන කියන නිසා ධර්මතාවය හෝ වේලාව නෙමෙයි පවතින දේ අනිකක් පවතින දේ නෙමෙයි පෙනෙන දේ හමු වෙන දේ හමු වෙන පෙනෙන දේ නෙමෙයි පවතින්නේ කියන ධර්මතාවය කියන්ට වේලාව නෙමෙයි ඒකට කියන කාරණා කුමක් නිසාද කියන්නේ ඒ පසුබිම ඉගෙනගත යුතුයි අපි ඒකට වෙනම ධර්මයේ සෙවිය යුතුයි මම මේ මතක් කරන්නේ මොන විදිහකට හෝ මේ අන්ත හඳුනා ගන්න අවස්ථාවක්. ඒ විදිහේ ඥාන දර්ශනයක් අරගෙන හුරු කළා. දැන් මේ පිමුතුන් දන්නවා ඇති විදර්ශනා කරනවා කියලා. විදර්ශනා කියලා කියන්නේ ඇයි? විශිෂ්ට දැකීමක්. විශේෂ දැකීමක්. විපස්සනා විදර්ශනා කුමකට වඩා විශිෂ්ටද? සාමාන්‍ය ලෝකයා දකින දේට වඩා විශිෂ්ටයි. සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා වෙනස් විදිහකට දකිනවා. අපි ඕකෙදී අර්ථ හදාගෙන ඉන්නවා නාම රූප වශයෙන් දකිනවා. ඇත්තයි. නමුත් ඒකෙන් සම්පූර්ණ ලෝකයේ දර්ශනීයම වෙනස් වෙන්න වෙනවා. ලෝකයා දකින දේ මෙතනදී හොඳට එක කාරණාවක් තව ටිකක් මට මතක් කරන්න වෙනවා. විදර්ශනා කියන එකේ තේරුම ඉස්සලා තේරුම් ගන්න ඕනේ. විදර්ශනා කියලා කියන්නේ විශේෂ දැක්මක්. විශිෂ්ටව දකිනවා. කාට වඩාද සාමාන්‍ය ලෝකයට වඩා සාමාන්‍ය ලෝකයේ දකින දෙයට වඩා විශේෂයකින් දකිනවා දැකීම ගැනයි මම කියන්නේ විදර්ශනා කියලා කියන්නේ මෙනෙහි කරන එකේ නානත්‍යයක් තිබුණාට විශේෂ මානසිකාරයක් විශිෂ්ට මානසිකාරයක් කියලා එහෙම නැහැ. විදර්ශනා. දැකීම විශිෂ්ට දැකීමක්. ඇහෙන් ලෝකයා රූපයක් දකිනකොට අපිත් ඒ ලෝකයා දකින විදිහේ රූපයක්ම නම් දකින්නේ. දැන් දකින්න එක සමානයිද නැද්ද කියලා බලන්න. සමානයි. ඒ දකින්න එක ඇතුලේ රූපය ඇතුලේ භාවනා කරන කෙනා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හිතයි. අනිත් කෙනා රාග දේශ මොහ ඇති වෙන්න හිතයි. දැන් විදර්ශනාවක් උනාද කියලා බලන්න. අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා දකින දේ එකමයි ලෝකයාගේ මට්ටමයි දකින දේට වඩා විශේෂ කල්පනාවක් තිබුණා. නිවැරදි කල්පනාවක් තිබුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම හැටියට නුවණින් මෙනෙහි කළා. නමුත් දර්ශනය එකමයි. එතකොට අනිත්‍යනා රාග දේශය ඇති වෙන විදිහට කල්පනා කළා. අපි රාග දේශ මොහ අඩු වෙන විදිහට නැති වෙන විදිහට කල්පනා කළා. එකම දර්ශනයේට දෙවිධයකට කල්පනා කළා. ඒකේ විපාක හැටියට අපිට ප්‍රණීතාත්ම භාවයක් ලැබෙයි හරියට හීනාත්ම භාවයක් ලැබෙයි නමුත් දෙන්නම එකම දර්ශනය ඇතුළ නිසා අපි දෙන්නට උපදින්න වෙයි අර ඉස්සෙල්ලා උපමාවම ගන්න මම මේක මතක් කරන්නේ මේ පින්මුතුන්ගේ අවබෝධය පහසුව සඳහා තිරිසංගත සතෙකුත් අපි දෙන්නම පුරාණ කර්මෙන් හටගත්ත මේ ඇහෙන් බලනවා මිරිඟුව දිහා තිරිසංගත සතා බලනවා වතුර වගේ පේනවා. පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා. හිතුවත් නැතත් එයාට ඒ දර්ශනය තියෙන්නේ. ඒ ඇහිම අපිත් බලනවා, අපිටත් පේනවා. හිතුවත් නැතත් අපිට පේනවා වතුර වගේ පේනවා. අපි දන්නවා පේන දේ තියෙනවා නෙමෙයි තියෙන දේ පේනවනේ වතුර වගේ පේනොට තියෙනව නෙමෙයි. දැන් බලන්න මේ විදර්ශනාවේ ලක්ෂණය තමයි අරයාගේ මට්ටම ඉක්මවලා. තිරසංගත සතාගේ මට්ටම ඉක්මිලා දැන්. එයා බලන අරමුණේම එයාට එකතු නැතුව එයා බලන අරමුණේම එයාගේ මට්ටමේ මිදිලා එයාගේ මට්ටමේ රාග දේශ මොහ ඇති වෙන්නේ නැති විදිහට මම බලලා තියෙනවා. ඒ සතාට සාපේක්ෂව මිනිස්සුගේ දැක්මට කියන දෙපෙන විශේෂ දැක්මක්. මිනිස්සු මට්ටමේ දැක්මක්. ඒ මට්ටමේ දැකීම තුළද රාගදේශ මොහ නැහැ. තිරසංගත මට්ටමේ රාගදේශ මොහ නැහැ. රළු නැහැ. දැන් බලන්න හිතුවත් නැතත් ඊට පස්සේ මේ වතුර අනිත්‍යයි කියලා හෝ දුකයි කියලා හෝ හිතනකම හින්දා නෙමෙයි දර්ශනීයම වෙනස් වෙලා නැද්ද කියලා බලන්න. දැන් මෙන්න මෙතනදි මේ සිද්ධිය බලන්න. තිරසංගත සතාටත් වතුර වගේ නම් පේන්නේ. පේන වතුර තියෙනවා කියන මට්ටම නම් පේන්නේ. අපිටත් වතුර වගේම නම් පේන්නේ. පේන වතුරම තියෙනවා කියලා වගේ නම් පේන්නේ. ඔන්න පෙනීම එක වෙලා අපි තිරසංගත සතා ඒකේ බැඳෙනවා වතුරේ හොඳයි කියලා දුවනවා අනේ අපි මේ වතුරත් අනිත්‍යයි නේද? මේ වතුරත් කවදා හරි නැති වෙනව නේද? වතුරට උනොත් තණ්හා කළොත් දුක එනව නේද කියලා අපි හිතුවොත් අපිට විදර්ශනා වුණාද කියලා බලන්න. රැවටෙන්න ඕනේ තැන රැවටලා මිරිඟුවේ වතුර තියනවා කියලා රැවටිච්ච මෝඩකම එහෙම මොනේ අපේ. ඒ නිසා දර්ශනය වෙනස් වෙන්න ඕනේ විදර්ශනා කියලා කිව්ව එකයි. ඒ වගේ ඇහෙන් රූපයක් දකිද්දී අර වතුර වලේ තිරසංගත සතා ඉක්මවන දර්ශනයකින් වගේ මේ පින්වතුන් සාමාන්‍ය ලෝකයා දකින දර්ශනේ සාමාන්‍ය ලෝකයා රූප දකිනකොට මේ පින්වතුන් දකින්න ඕනේ මේ රූපේ හේතු ප්‍රත්‍යයයි දකින්න පෙර තිබුණත් නෙමෙයි මෙහෙම රූපයක් දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි නිල් පාට වීදුරුව හරහා බලනකොට අපිට දෙයක් නිල් පාටට පේනවා නම් එපිට දේවල් නිල් පාටට පේන්නේ වීදුරුවෙන් බලන්න කලින් පෙවුන තියෙන තිබිලවත් වීදුරුවෙන් බැලුවට පස්සේ තියෙනවවත් නෙමෙයි මේ වීදුරු හරහා බලපු නිසාමයි නිල් පාටට පේන්නේ. ඒ වගේ බාහිර සුද්ධාෂ්ටකයේ තියෙන තැන හැඩතල පේනවා නම් මේ ඇහෙන් බලපු නිසාම පේනවා. මේ ඇහැ බින්දෙනකොටම ඇහැ වැහෙනකොටම පෙනෙන දේ නැති වෙනවා කියන ඥාන දර්ශනයක් එන්න ඕනේ. මෙන්න මේ විදිහට විදර්ශනා කරන්න ඕනේ. එතකොට අන්න ඒ නුවණ තිබුණොත් ඒකට විදර්ශනා කියලා කියනවා. ඒ දර්ශනයේ විශිෂ්ට දර්ශනයේ තියෙනකොට සංකප්පය ඉබේම ඊට නැඹුරු වෙලා තියෙනවා. දැන් සංකප්පය අමුතුවෙන් ගන්න ඕනේ දර්ශන සම්මා දිට්ඨිය තියෙනකොට සම්මා සංකප්පයත් ඊටමයි. හටගත් දේ නැති වෙනවා. මොකද එයා දන්නවා තියෙනවා නෙමෙයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දැක්ම තියෙන්නේ සංකප්පයත් ඊට අනුවමයි තියෙන්නේ. නමුත් අපි නිත්‍ය සංඥාවේ ඉඳගෙන අනිත්‍ය මනසිකාරයක් කළාට හරියන්නේ දකින්ද පෙරත් ඒ රූපේ තිබුණා දැක්කයන් පස්සෙත් තියෙනවා තියෙන එකමයි පේන්නේ කියලා නිත්‍ය සංඥාවක ඉඳගෙන අපි මේ හැම දෙයක්ම අනිත්‍ය වෙනව නේද කියලා හිතනවා හොඳට හිතලා බලන්න මේකෙන් පින්වතුන්ට යහපතක් වෙයිද කාලිනාස්ති කිරීමක් විතරක් වෙයිද කියලා නিত্য සංඥාව තුළ අනිත්‍ය මනසිකාරයක් නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළේ. මේකද ටිකක් දක්ෂ වෙන්න අනිත්‍ය වෙනදී අනිත්‍ය කියලා දකින්ද පෙර නොතිබීම හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා දැක්කොත් තමයි අනිත්‍ය පේන්නේ. ඒක විදර්ශනාවක් ඒක විශිෂ්ටව දකින්ද. අන්න ඒ විදිහට දැකලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ආයතන ටිකෙන් මිදෙන්න පුළුවන් එහෙම උනොත් බාහිර ආයතනිය අපි නැහැ. ඒකයි මම මතක් කළේ විදර්ශනා කරනවා කියනකොට මේ අන්ත අතහැරෙන්න වෙන මොකුත් නෙමෙයි. <clears throat> විශිෂ්ට නුවණකින් විදර්ශනාවකින් ඒ විදර්ශනා ඥානය කොච්චර දුරද කියනවනම් ලෝකෝත්තර මාර්ගය නූපදව නතර වෙන්නේ අවුරුදු 10 15 කරන්ට වෙන්නේ හරියට කළොත් ඒ විදර්ශනා ඥානය අවසන් වෙන්නේ මාර්ගඥාන පලඥාන උපදවලාමයි. මේ අන්ත අතහැරෙන තැන අතහැරලා ඉන්න පුළුවන් බව උපද්දලාමයි මේ නුවණ අතහැරෙන්නේ. ඒ නිසා බාහිර ආයතන ටික උන් ඔය වගේ තැනකට හිත තියලා ඔය වගේ තැනක නුවණකින් බාහිර ආයතන ටික අතහරින්න. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මෙන්න මේ ටික ඇති බවට එළඹ සිටිනවා. ඔහොම බාහිර ආයතනයන්ගේ බාහිර ආයතනයන්ගේ විඥානයේ පිහිටන්ට නොදී විදර්ශනාත්මකව ඒ ඒ අරමුණු වල සම්බන්ධ වුණාම බාහිර ආයතනෙන් අතහැරෙනවා. නමුත් ආධ්‍යාත්මික කයේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වන් පරිහරණය කරන ආයතන හය තියෙනවා කියන මට්ටම තාම නැති වෙන්නේ. ඒ වෙලාවේදී ඒ ටික තේරුම් කරගන්න වෙනවා මොකද්ද ධම්මායතන යනුව හිත තියලා. ඇහැ කන දිව නාසය ශරීරය කියලා හිතට සිහි වෙනකොට Tamanට දැනෙනකොට මේ තියෙන ඇහැ කන දිව නාසය ශරීරයක් දැනෙනව නෙමෙයි මේ දේවල් ඔක්කොම ඇති බවට ගත්ත නිමිති හිතේ පුන පුනා හැපිලා පවතින්නේ ධම්මායතනිය අනුවයි එක තියෙන්නේ. උදාහරණයක් හැටියට කිව්වහම එක තැනක ඉඳගෙන S2 වහගන්න S2 අරගත්තාම පේන්නේත් S2 වහගත්තාම පේන්නේත් එක මට්ටම අපිට තමන් ගැන. ඒත් ඇහැ කන දිවනාසය ශරීරය ඔක්කොම තියෙන තමන්ව තමන්ට පෙනේ. මේ පින් උතුන්ට හීනෙන් තමන්ව පේනවා ඇතිනේ. අන්න ඒ වගේ. දැන් ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ධර්මතා ටික නැත්තම් මේ කය ඇති බවට පෙනෙන්නේ පින් උතුනේ හිතට. දැන් එතනින් දක්ෂ වෙන්න ඕනේ අපි S2 වහගෙන මෙහෙම ශරීරය බලනකොට තමන්ගේ ශරීරයේ අණුව හිත මෙහෙवला බලනකොට මේ ඔක්කොම ඇති බවට පෙනේ. පෙනෙනකොට තමන් හඳුනගන්න ඕනේ මේ හිතට පේන්නේ හිතේම තියෙන විතර්ක මිසක මේ කය නෙමෙයි කියලා. ඕකෙදි අපිට තේරුම් කරගන්න පුළුවන් හොඳ සූත්‍රය තියෙන වේරංජ කියන සූත්‍රය. ඒ වේරංජ බමුණ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔවුනෝන් මේ ගෝචර විෂය අනුභව නොකරන මේ පංචා බාහිර අරමුණු වල රසය අනුභව කරන්නේ කවුද කියලා. එතකොට ඒකට කියනවා ඒ ගෝචර විෂය වුණුන් අනුභව නොකරන මේ අරමුණු වල රසය අනුභව කරන්නේ කවුද? විඥානය කියනවා. එතකොට මේ ඔවුනුන්ගේ ඒ ගෝචර විෂය නොවලඳන මේ ස්පර්ශ ආයතන හයට චක් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන වලට තියෙන පිහිට මොකද්ද කියලා අහනවා. මේ ආයතන වලට තියෙන පිහිට තමයි මොකද්ද මනස කියනවා. ඊට පස්සේ මනසට තියෙන පිහිට මොකද්ද කියලා අහනවා. සිහිය කියනවා. සිහියට තියෙන පිහිට මොකද්ද කියලා අහනවා. විමුක්තිය කියනවා. මොකද මම එහෙම මතක් කරන්නේ මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන කර්මජ රූප. මේවා ධම්මායතනිය අනුව පවතින සිද්ධි. මේ පින්වතුන්ට පුළුවන් වුණොත් හිතට වැටෙනකොට තමන්ගේ කය පෙනෙන ගතිය ඒ අරමුණු වලට හිත තබලා මේ දිස්පර්ශ නිසා හට තමන්ට තමන්ගේ ඇහැ තියෙනවා කියලා තේරෙනකොට හොඳට දතිය යුතු මේකද මනෝමෙන් හටගත්ත ස්පර්ශයක්. ඒ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. මේ විදිහට බලන්න පුළුවන්. බලනකොට මේ ඇහැ කන දිවනාසය ශරීරයේ තියෙනවා තියෙනවා කියලා අපිට තේරෙන මේ ගතිය ටික ටික ටික ටික ගෙවෙනවා. හැබැයි ඔහොම නොබෙලුවත් ඉස්සෙල්ලා බාහිර ආයතනය අනුව නොයා ඉන්නකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනය අනුව නොයා විදර්ශනා කර කර කර කර ඉන්නකොට මේ බාහිර ආයතනයන්ගේ මනස ටික ටික ටික ටික ටික ටික ටික ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් ටික ටික අතහැරෙනවා. දැනට දැනගත යුතුයි ආධ්‍යාත්මික ආයතන දුර වෙලා නැහැ ආධ්‍යාත්මික ආයතන අන්තේ ඉන්නවා කියන්නේ හතර ඉරියව්වම පවතින මේ ආයතනය තියෙනවා කියන එක. බාහිර ආයතනයන් කියලා කියන්නේ බාහිර ආයතන අනුව විඥානයේ පිහිටි එක කියලා. ඊට පස්සේ ඒ බාහිර ආයතන වගේම Tamanට ඇහැ කියලා තේරෙන වෙලාවේදී හොඳට තේරුම් කරගන්න ඕන දැන් මේ ඇහැ කියලා හිතුනේ හිතට නේද කියන කාරණාව හොඳට සිහි කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඇහැ කියනක පේන්නේ ඇහැ දැනෙන්නේ ඇහැ කියලා දැන් සිහි කරගන්න සිහි කරගත්ත එක කන නාසය දිව ශරීරය එහෙමයි මේ ආධ්‍යාත්මික ශරීරයේ ඇති බව අපිට තේරෙන්නේ හිතට හැපිලා. හිතේ තියෙන ධර්මාරම්මන ඒ ඒ ස්පර්ශය නිසා හටගත් ධර්ම ස්පර්ශය නැති වෙනව නැති වෙනවා කියලා බලන්න පුළුවන් නම් ඔකට භාවනා කරනකොට මේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ නිමිති හිටින් නැති විදිහට තමන්ගේ කය ගැන දැනෙන දැනෙන හැම නිමිත්තකමත් අනිත්‍ය බලන්ට ඕනේ ධර්මතාවයක් තියෙනවා. හැබැයි නීවරණ වැඩි නම් බාහිර ආයතන යන වේගය වැඩි නම් මේක අමාරුයි. ඒ නිසා බාහිර ආයතන ටිකෙන් ඉස්සෙල්ලා බේරිලා ඊට පස්සේ මේ ආධ්‍යාත්මික ආයතන නැත්තම් තමන්ගේ කය ඇති බවට තමන්ට තේරෙනවා. ඊට පස්සේ මේ තමන්ගේ කය ඇති බවට හිතට තේරෙන එකත් හිතට ආපු නිමිත්තක් කියන තැනකින් හඳුනාගෙන අතහරින්න පුළුවන් වුණොත් ඒ කියන්නේ ඒකද මනෝ ස්පර්ශයෙන් හටගෙන මනෝ ස්පර්ශය නැති වෙන නැති වෙනවා කියලා බලන මට්ටමට එන්න පුළුවන් වුණොත් මේ ආධ්‍යාත්මික ආයතන වලත් නිමිති හිටින්නේ හරියට මේ S2 වහගත්තාම ආධ්‍යාත්මික කිසියම් කයක් Tamanට නොපෙනී හිස් අවකාශය වගේ තැනකට පත් වෙන්නට ඕනේ විමුක්ති මනස. ඇස් දෙක වහගත්තාම Tamanට Taman ඉන්නවා කියලා තේරෙන්නේ මේ කය තේරෙනවා නෙමෙයි. මේ කය ගැන ගත්ත නිමිත්ත හිතට දැඩිව හැපිලා පවතින බව. ඒ මට්ටම අතහැරුණු දවසටයි ආධ්‍යාත්මික ආයතන අතහැරෙන්නේ. හැබැයි මෙතනදී මතක තියාගත යුතුයි අපි බාහිර ආයතනය අනුව විඥානයේ පිහිටන්ට නොදී විදර්ශනා කරනකොට කරනකොට ඒ නුවණම එනවා ඇහින් අපිට අපේ ශරීරය දිහා බලන්න බලනකොටත් ඒ ශරීරයේ අනුව නොපිහිටන මනසකින් බලන්න පුළුවන්කම එනවා. බාහිර ආයතන වගේම ආධ්‍යාත්මික ආයතනයන්ගේ මිදුණා කියනකොට තියෙන ලක්ෂණය දකින්ද ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගෙන හතර ඉරියව්වෙම පවතින ඇහක් තියෙනවා කියන මේ දැනුම Tamanට නැති වෙච්ච දවසක ඇහ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන 6ම තියාගෙන ඉරියව් පවත්වනවා කියන දැනුම නැති වුණොත් අන්න බාහිර ආයතන අතහැරිලා කියලා දැනගන්න. එතකොට අරමුණු පරිහරණය කරද්දී අපි කියමු ලස්සන ටෙලි නාට්‍යයක් වගේ බලනවා නම් ඕගලන්ට සම්පූර්ණ තමන් ඉන්නවා කියන පැත්ත අමතක වෙලා බාහිර රූපෙටම විතරක් යොමු වෙන්නේ. ඒ වගේ ලෝකයේ තුල තියෙන ඕනම අරමුණකට සම්බන්ධ වෙද්දී බාහිර ආයතනයත් අතහැරලා ඥාන දර්ශනයක් තියෙනවා ඒත් ඒ අරමුණ විතරයි ඒ අරමුණ එක්ක සම්බන්ධ වෙද්දි Taman ඉන්නවා කියන හැඟීම නැහැ. ඉඳගෙන හිටගෙන නැගිටින නැවිදින හතර ඉරියව්වම පරිහරණය කරන කයක් තියෙනවා කියන මට්ටම මිදිලා. මෙන්න මේ වගේ තැනකට ආවහම ආධ්‍යාත්මික ආයතන නැහැ. අර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ අනු යනකොට බාහිර ආයතන නැහැ. මෙන්න මේ මට්ටමට සිත අරගත්ත කෙනා තමයි ඉන්න පුළුවන් කෙනාට තමයි විඥාන මජ්ජ කියලා කියන්නේ දැන් මෙයාගේ හිත ආධ්‍යාත්මික කයේ බැඳිලත් නෑ මේ කයම ඇසුරු කරගෙන පවතින හිත මේ කයේ බැඳුනත් උපාදානයි මේ කය ඇසුරු කරගෙන ඉන්න හිත බාහිර කයක බැඳුනත් උපාදානයි ඒ හිත තමන් තමන්ට බැඳිලත් නෑ තමන් අනන්ට බැඳිලත් නෑ ලෝකේ අනුන්ට බැඳෙන්න පුළුවන්. නමුත් Tamanට Taman බැඳිලා නම් ඒක ගලව ගන්න අමාරුයි. මේ ආධ්‍යාත්මික ආයතනයේ විඥානයේ පිටලා තිබුණාම ලක්ෂණය තමයි හදිසිය විශාල සද්දයක් ඇහුනොත් ගැස්සෙනව නේද අපි? බය වෙනවනේ. අන්න නන්දි රාගය කියන්නේ. ඒ ආධ්‍යාත්මික ආයතනයේ විඥානයේ පිහිටපු ලක්ෂණයෙන් බලන්න. එතකොට ආධ්‍යාත්මික ආයතනයේ බාහිර ආයතනයේ විඥානයේ පිහිටලා නැත්තම් ඒ අන්ත දෙක අතහැරිලා නම් අන්න ඒ විඥානය මැදයි. ආධ්‍යාත්මික යමක් විනාශ වුණත් බාහිර යමක් විනාශ වුණත් තමන්ට වුණා කියන ලක්ෂණයක් ඒකේ නැහැ. තමන්ට වුණා කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ඉදා ස්වාමීන් වහන්සේ දේශනා කළේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු එකක්වත් අහු නොවන විදිහටත් පරිහරණය කරනවා ඉඳගෙන හිටගෙන ඇවිදින නිදාගෙන ඉන්න හතර ඉරියව්වේම පරිහරණය කරන මහ කයක් අරගෙන ඇවිදින්නෙත් නැති තැනකටපත් වුණොත් හිතපත් කරගත්තොත් මෙන්න මේ හිත අන්ත එකක්වත් අසුරු කළ හිතක් නෙමෙයි මෙන්න මේ මට්ටමට ගත්ත හිතට තණ්හාව නැහැ තණ්හාව නැහැ කියන්න පුළුවන් එතකොට හොඳට දැනගන්න ඕනේ ඒිට මෙහා එහෙම තණ්හාව නැතුව ඉන්නවා කියන එකක් ගැන හිතන්නවත් එපා විහිළුවකටවත් එතකොට අන්න ඒ தත්ත්වයටපත් වෙච්ච කෙනාට තණ්හාව ඉක්මවපු ඒ தත්ත්වයටපත් වෙලා තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ ස්වාමීන් වහන්සේ එදා Tamanට තේරෙන විදිහට ඒ ආධ්‍යාත්මික ආයතනාන්ත බාහිර ආයතනයන්ගේ අන්තයත් විඥානයේ මැදත් ඒ தත්ත්වයටපත් වෙලා තණ්හාව ඉක්මවපු කෙනා මහා පුරුෂයා කියලා කියනවා කියලා දේශනා කළා. ඉතින් අපිද යම් දවසක මහා පුරුෂයෙක් වෙනවා නම් මහා පුරුෂෝත්තමයන් වහන්සේලාගේ වාසයට යනවා නම් ඒකට ටික ටික හරි හුරු කරනවා නම් මේ ජරා මරණ දුකින් එතර වෙනවා නම් තණ්හාව නැති වෙන්නේ අපේ මනස මෙන්න මේ වගේ තැනකට ගෙනිච්චොත් නේද මෙන්න මේ වගේ තැනක ඉඳ හුරු කරන එක නේද තණ්හාව නැතිකරනද හුරු කරනවා මධ්‍යම ප්‍රතිපදාව හුරු කරනවා කියලා කියන්නේ කියන කාරණාව දැනගෙනවත් තිබිය යුතුයි. බැයි නම් දැනගෙනවත් තියෙන්න ඕනේ. නොදැන යමක් කරන කෙනාට වඩා දැනගෙන තාම නොකරන කෙනා ශ්‍රේෂ්ඨයි. ඉඩ ලැබුණ දවසට හෝ මෙයා නිවැරදි දේ කරන නිසා. නිවැරදි නොවන දේ කළා වැරදුනොත් එයාව ගොඩගන්න අමාරු නිසා. ඒ නිසා මේ පින්වුතුන් නිවැරදි ධම්මග මොකද්ද කියලා පින්වුතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අපිට හැකි පමණකින් මේ දේශනාව දේශනා කරනවා මේට වඩා බොහෝ කරුණු බොහෝ දේවල් බොහෝ අර්ථ තව ඇති ඒවා තේරුම් කරගන්නට මේ පින්වුතුන් උත්සාහවත් වෙන්නට ඕනේ ඒවා තේරුම් කරගන්න පුළුවන් තැන් ඇසුරු කළා තේරුම් ගැනීම සුදුසුයි එක තැනකට එක දෙයකට කොටු වීම අවශ්‍ය නැහැ නමුත් නිවැරදි දේ තේරුම් කරගන්න අපි අවශ්‍ය දැනුම අපි ගාව හැම වෙලෙම තියාගන්න ඕනේ ඉතින් නිවැරදිව ධම්මක මොකද්ද කියලා තේරුම් කර ගැනීම පිණිස පවතින මේ වටපිටාව පෙන්වන මේ සූත්‍ර දේශනාව මේ පුමුතුන්ගේ සසර දුක්ගේ නිවන සද්ධර්ම අවබෝධයට හේතු උපනිශ්‍රියම වේවා කියන අදහස් ඇතුව හැම දිනම සාදුනාදයක් පවත්වන්න අපි හැම දිනම පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං පින්වතුනි මේ සසර දුක්ගිනි නිවෙන මේ උතුම් සද්ධර්මයේ අවබෝධය මේ පින් උතුම්ට ලබා දීම සඳහා ලබා ගැනීම සඳහා අපිට ඉඩ අවස්ථාව සලසලා දුන්නේ විශේෂයෙන්ම මේ සත්ක්‍රියාව સિદ્ધ කරගන්නට විශේෂ දායකත්වයක් අද දවසේදී සපයන්නේ ඒ නුගේ ගොඩ ජම්බුගස් මුල්ල පාරේ පදිංචි එන්.පි. විජිතානන්ද මහත්මයා හා පద్මා නානයක්කාර මහත්මිය තමයි අද මේ ධර්ම දේශන සඳහා විශේෂ දායකත්වයක් අනුග්‍රහයක් සපයන්නේ. අවිද්‍යාවේ ගිලිලා ඉන්න අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් අන්ධකාර වෙලා ඉන්න ලෝකයට ප්‍රඥාව නැමැති පහන් ආලෝකය ප්‍රඥාවේ ආලෝකය මේ පින් උතුම්ට ලබා දීලා මේ දුක් සහගත සසර මේ පින් උතුම්ට හැකි පමණකින් උපකාර කරන්න ඕනේ. අනේ එහෙම කරනෝ නම් ඒක මහා කලන ධර්මයක්. ඒකම අපිටත් සසරට උපනිශ්‍රිය වෙයි කියන මේ වගේ ඥාන සම්ප්‍රයුක්ත අදහස් රාශියක් ගොනු කරගෙන බොහොම කලන සිත් ඇතුව අපේ පින්වත් විජිතානන්ද මහත්මත් පත්මානායකර මහත්මියත් මේ දේශනාව සඳහා අනුග්‍රහය දක්වනවා ඒ වගේම පුංචි කලන අදහසකුත් සිතේ කොනක තියෙනවා. ඒ තමයි ඒ විජිතානන්ද මහත්මයාගේත් පත්මානානයක්කාර මහත්මියගේත් මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු වර්ග પરම්පරාගත ඥාතින්ට පින් අනුමෝදන් කරන්නට. අපිට මේසා විශාල සත්ක්‍රියාවක් සිද්ධ කළ දුන්නු ඒ අපේ ශ්‍රද්ධාවන්ත පින්වත් ඒ දෙපළගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම අපේ දියුතුකම. මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ඒ නුගේගොඩ ජම්බුගස් මුල්ල පාරේ පදිංචි එන්.වී. විජිතානන්ද මහත්මයා හා පත්මානායකකාර මහත්මියගේ නම්ින්නසි දෙපළගේම දෙකුලයන් හිම නම්ින්නසි කලුරිය කළ දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාගත සීලෝම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා ඒ අය දුක් ඇති ස්ථානයක සිටිනන් දුකෙන් අත මිදී සපවත් භාවයකට පත්වීමෙන් ඒ අයද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සනසෙත්වා කියලා සාදුනාදයක් දීලා ඉදම් මේ ඥාතනං හෝතු ගාතාව කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ විජිතානන්ද මහත්මයාගෙත් පත්මා නානයක්කාර මහත්මියගෙත් දූ දරුවන්ටත් සුජීවතු වාසය කරන ඒ සීලූම දෙනාටත් ඒ වගේම මේ බෞද්ධ නාලිකාවේ සියලුම දෙනාටත් ඒ වගේම ඊටාම දුර බැහැර ඉඳලා මේ අගනුවරට ස්වාමීන් වහන්සලා වඩම්මලා බොහෝ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන කෝවල ග්‍රීන්පත් පාරේ අංක 12 නිවසේ වාසය කරන ඒ මහේසේ හම්පත් මැතිතුමන් ඇතුළේ පවුලේ සියලුම දෙනාටත් මේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. ඒ වගේම මේ සත්ක්‍රියාව સિદ્ધ කරන්න අපේ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම මේ බෞද්ධ නාලිකාවේ හැම කෙනෙකුම පුදුම යහපත් සත්ක්‍රියාවක් සිදු කරනවා ලෝකෙට. ඒ සියලුම දෙනාටත් මේ පින්කම හේතු උපනිශ්‍රේ වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. මේ හැම දිනාගේම යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා. මේ සෑම දිනාටම උතුම් නිවන් පිණසම මේ කුසල ධර්මයේ ජීවිතවලට පාරමිතාවක්ම වේවා කියලා සාදුනාදයක් පවත්තන්ට හැම දිනාටම තෙරුවන් සරණයි